අට්ඨක නාගර සුත්තං එවං මේ සුතං ඒකං සමයං ආයස්මා ආනන්දෝ වේසාලියං විහෙරති බේලුව ගාමකේ තේන කෝපන සමයේන දසමෝ ගහපති අට්ඨක නාගරෝ පාටලේ පුත්තං අනුප්පත්තෝ හෝති කේනචි දේව කරණීයේන අතකෝ දසමෝ ගහපති අට්ඨකනාගරෝ යේන කුක්කුටාරාමෝ යේන අඤ්ඤතරෝ භික්ඛෝ තේනුපසංඛමේ උපසංඛමේ ත්වාත්තං භික්ඛුං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝ දසමෝ ගහපති අට්ඨකනාගරෝත්තං භික්ඛුං ඒතදවෝච පහන්නුකෝ බන්තේ ආයස්මා ආනන්දෝ ඒතරහි විහෙරති දස්සන කාමාහි මයං තං ආයස්මන් තං ආනන්දන්ති ඒසෝ ගහපති ආයස්මා ආනන්දෝ වේසාලියං විහෙරති බේලුව ගාමකේති අතකෝ දසමෝ ගහපති අට්ඨකනාගරෝ පාඨලේ පොත්තේ තං කරණීයන් තීරත්වා යේන වේසාලේ යේන බේලුවගාමකෝ යේනායස්මා ආනන්දෝ තේනුපසංකමේ උපසංකමේत्वा ආයස්මන් සං ආනන්දං අභිවාදෙत्वा ඒකමන් සං නිසේදේ ඒකමන් සං නිසින්නෝ කෝ දසමෝ ගහපති අට්ඨක නාගරෝ ආයස්මන් සං ආනන්දං ඒතදවෝච අත්ථිනකෝ භන්තේ ආනන්දතේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන ඒක ධම්මෝ අක්ඛාතෝ යත් භික්ඛුනෝ අප්‍රමත්තස්ස ආතාපිනෝ පහිතත්ස්ස විහෙරතෝ අවිමුත්තං වා චිත්තං විමුච්ඡති අපරික්ඛේනාවා ආසවා පරික්ඛයන් ගච්ඡන්ති අනනුප්පත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාසීති අත්ථිකෝ ගහපතිතේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන ඒක ධම්මෝ අක්ඛාතෝ යත් බික්ඛුනෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතස්සස්ස විහෙරතෝ අවිමුත්තඤ්ඤේව චිත්තං විමුච්ඡති අපරික්ඛේනාච ආසවා පරික්ඛයන් ගච්ඡanti අනනුප්පත්තං ච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාසීති කතමෝ පනබන්තේ ආනන්ද තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන ඒක ධම්මෝ අක්ඛාතෝ යත්ත බික්ඛුනෝ අප්පමත්තස්ස ආචාසිනෝ පහිතස්සස්ස විහෙරතෝ අවිමුත්සඤ්ඤේව චිත්තං විමුච්ඡති අපරේක්ඛේනාච ආසවා පරේක්ඛයන් ගච්ඡanti අනනුප්පත්තං ච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති ඉදගහපති බික්ඛෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීතේ සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති සෝයිති පරිසංචෙක්ඛති ඉදම්පි කෝ පඨමං ඥානං අபிසංකතං අபிසංචේතිතං යං කෝ පනකින්චි අபிසංකතං අபிසංචේතිතං තදනිච්ඡං නිරෝධ ධම්මං සිපජානාති සෝතත්ථටිතෝ ආසවානං පහං පාපුනාතේ නොචේ ආසවානං පහං පාපුනාතේ තේනේව ධම්මරාගේන ථාය ධම්මනන්දියා පංචන්නං ඕරම් භාගියානං සංයෝජනානම් පරික්ඛයා ඕපපාතිකෝ හෝති තත්ථ පරිනිබ්බායේ අනාවත්‍ය ධම්මෝ තස්මා ලෝකාං අයම්පි කෝ ගහපති තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන ඒක ධම්මෝ අක්ඛාතෝ යත්ථ භික්ඛුනෝ අපමත්තස්ස ආසාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ අවිමුත්තඤ්ඤේව චිත්තං විමුච්ඡති අපරේක්ඛේනාච ආසවා පරේක්ඛයන් ගච්ඡanti අනනුප්පත්තං ච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති පුනජ භරං ගහපති බික්ඛෝ විතක්ක විචාරාණං වෝප සමා අජ්ජස්සං සම්පසාදනං තේයාලං ဒ ුතියං ඥානං උපසම්පජ්ජ විහෙරති සෝයිති පටිසංචෙක්ඛති ඉදම්ති කෝ ဒ ුතියං ඥානං අபிසංකතං අபிසංචේතිතං යං කෝපනකින්චි අபிසංකතං අபிසංචේතිතං තදනිච්ඡං නිරෝධ ධම්මංසේ පජානාති සෝ තත්ථටිතෝ ආසවානං කයං පාපුනාති නොචේ ආසවානං කයං පාපුනාති තේනේව ධම්මරාගේන සයාතාය ධම්මනන්දියා පංචන්නං ඕරං භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ හෝති තත් පරිනිබ්බායේ අනාවත්‍ය ධම්මෝ තස්මා ලෝකාං අයන්තිකෝ ගහපති තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන ඒක ධම්මෝ අක්ඛාතෝ යත්ථ භික්ඛුනෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ අවිමුත්තඤ්ඤේව චිත්තං විමුච්ඡති අපරික්ඛේනාච ආසවා පරික්ඛයන් ගච්ඡන්ති අනනුප්පත්තං ච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති පුනච පරං ගහපති බික්ඛෝ පීතියාච විරාගා තේයාලම් තතියං ඥානං උපසම්පජ්ජ විහෙරති සෝ ඉති පරිසංචෙක්ඛති ඉදන්තිකෝ තතියං ඥානං අபிසංකතං අபிසංචේතිතං යං කෝපන කිංචි අபிසංකතං අபிසංචේතිතං තදනිච්ඡං නිරෝධ ධම්මන්ති පජානාති සෝතත්තටිතෝ පෙය්‍යාලං අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති පුනච පරං ගහපති බික්ඛෝ සුඛස්සච පහානා පෙය්‍යාලං චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති සෝයිති පටිසංචෙක්ඛති ඉදම්පි කෝ චතුත්ථඥානං අபிසංකතං අபிසංචේතයිතං යං කෝපන කිංචි අபிසංකතං අபிසංචේතයිතං තදනිච්ඡං නිරෝධ ධම්මන්තේ පජානාති සෝතත්ථටිසෝ පෙය්‍යාලං අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති පුනච පරං ගහපති බික්ඛෝ මෙත්තාසාගතේන චේතසා ඒකන්ද සම්පරිත්වා විහෙරති තථා ဒ ුතියං තථා සතියං තථා චතුත්ථින් ඉති උද්දමදෝ තිරියං සම්බදේ සම්බත්තතාය සම්භාවන්තං ලෝකං මෙත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති සෝයිති පටිසංචෙක්ඛති අයම්පි කෝ මෙත්තා චේතෝ විමුක්ති අபிසංකතා අபிසංචේතයිතා තියං කෝ පනකින්චි අபிසංකතං අபிසංචේතයිතං චජනිච්ඡං නිරෝධ ධම්මන්ති පජානාති සෝතස්ස චිතෝ පේයාලම් අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති පුනච පරං ගහපති බික්ඛෝ කරුණාසාගතේන චේතසා තේයාලම් මුදිතාසාගතේන චේතසා තේයාලම් උපේක්ඛා සහගතේන චේතසා ඒකන්දි සම්පරිත්වා විහෙරති තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථින් ඉති උද්ධමදෝ තිරියං සබ්බදී සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං උපේක්ඛා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති සෝයිති පරිසංචෙක්ඛති අයම්පිකෝ උපේක්ඛා චේතෝ විමුක්ති අபிසංඛතා අபிසංචේතිතා යං කෝපණකින්චි අபிසංඛතං අபிසංචේතිතං තදනිච්ඡං නිරෝධ ධම්මන්ති පජානාති සෝතත්තඨිතෝ පේයාලම් අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති පුනච පරංගහපති දෙක්ඛෝ සම්බසෝ රූප සංඥානං සමතික්කමා පටිග සංඥානං අත්ංගමා නානත්ථ සංඥානං අමනසිකාරා අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති සෝයිති පරිසංචෙත්තති අයං තේ කෝපන ආකාසානං ඡායතන සමාපත්තේ අபிසංකතා අபிසංචේතිතාන් යං කෝපන කිංචි අபிසංකතා අபிසංචේතිතාන් තදනිච්ඡං නිරෝධ ධම්මන්ති පජානාති සෝතත්තටිතෝ පෙය්‍යාලම් අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති පුනච කරං ගහපති බික්ඛෝ සබ්බසෝ ආකාසානං ඡායතනං සමතික්කම්ම අනන්තං විඥානන්ති විඥානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති සෝ ඉති පරිසංචෙක්ඛති අයම්පි කෝ විඥානං ඡායතන සමාපත්තේ අபிසංඛතා අபிසංචේතයිතා යං කෝපනකින්චි අபிසංඛතං අபிසංචේතයිතං තදනිච්ඡන් නිරෝධ ධම්මන්තේ පජානාති සෝ තත්ථටිතෝ පේයාලං අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති පුනච සරං ගහපති බික්ඛෝ සබ්බසෝ විඥානං ඡායතනං සමතේක්කම්ම නත්තේ කිංචේති ආකින්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහෙරති සෝයිති පටිසංචෙක්ඛති අයම්පිකෝ ආකින්චඤ්ඤායතන සමාපatti අபிසංකතා අபிසංචේතිතාං යං කෝපන කිංචි අபிසංකතං අபிසංචේතිතං තදනිච්ඡං නිරෝධ ධම්මන්ති පජානාති සෝ තත්ථටිතෝ ආසවානං කයං පාපුනාති නොචේ ආසවානං කයං පාපුනාති තේනේව ධම්මරාගේන ඡාය ධම්මනන්දියා පංචන්නං ඕරම් භාගියානං සංයෝජනානම් පරික්ඛයාම් ඕපපාතිකෝ හෝති තත්ථ පරිනිබ්බායේ අනාවත්ති ධම්මෝ තස්මා ලෝකා අයම්ති කෝ ගහපති තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන ඒක ධම්මෝ අක්ඛාතෝ යත්ත බික්ඛුනෝ අප්‍රමත්තස්ස ආසාපිනෝ පහිතස්සස්ස විහෙරතෝ අවිමුත්තඤ්ඤේව චිත්තං විමුච්ඡති අපරේක්ඛේනාච ආසවා පරේක්ඛයන් ගච්ඡanti අනනුප්පත්තං ච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති තී ඒවං වොත්තේ දසමෝ ගහපති අට්ඨකනාගරෝ ආයස්මන්තං ආනන්දං ඒතදවෝච සේයතාපි බන්තේ ආනන්ද පුරිසෝ ඒකං නිදේ මොකං ගවේ සන්තෝ සකිදේව ඒකාදස නිදේ මොකහානි අධිගච්ඡේය ඒවමේව කෝ අහං බන්තේ ඒකං අමතද්වාරං ගවේ සන්තෝ සකදේව ඒකාදස අමසද්්වාරාණි අලස්සං සවනාය සේයථාපි බන්තේ පුරිසස්ස අගාරං ඒකාදසද්්වාරං සෝ තස්මින් අගාරේ ආදිත්තේ ඒකමේකේනපි ద్వාරේන සක්කුනේය අත්තානං සොත්තිං කාතුම් ඒවමේව කෝ අහං බන්තේ ඉමේසම් ඒකාදසන්නං අමසද්්වාරාණං ඒකමේකේනපි අමසද්්වාරේන සක්කුනිස්සාමි අත්තානං සොත්තිං කාතුම් ඉමේහි නාම බන්තේ අඤ්ඤතිත්‍ත්‍යා ආචාරියස්ස ආචාර්ය ධනං පරියේ සිස්සන්ති කිම් පනාහං ආයස්මතෝ ආනන්දස්ස පූජං න කරිස්සාමි තේ අත කෝ දසමෝ ගහපති අට්ඨකනාගරෝ පාඨලේ පුත්ත කංච වේසාලි කංච භික්ඛෝ සංඝං සම්නිපාතෙත්වා පනේතේන කාදනීයේන භෝජනීයේන සහත්තා සංසප්පේසේ සම්පවාරේසේ ඒකමේ කංච භික්ඛුං පච්චේක දුස්ස යුගේන අච්ඡාදේසේ ආයස්මන්තං ආනන්දං පිචීවරේන අච්ඡාදේශේ ආයස්මතෝ ච ආනන්දස්ස පංචසතං විහාරං කාරාපේසේති අට්ඨක නාගර සොත්තං ဒ ුතියං